අපි දීප දවසක් මේ මේ අප්‍රමාදයේ කියන මාතෘකාව ඉදිරියෙන් තබාගෙන ඒ අප්‍රමාදයේ ඇත්තා වූ වටිනාකම විශේෂයෙන්ම මේ පූර්ණ කාලීන භාවනා කරන ජීවිතයකට සම්බන්ධ වෙන හැටි අනුව ඉදිරිපත් කරගන්න යෙදුණා. ඒ අනුව අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත්තා මේ ලෝකයේ ලෞකික වශයෙන් නැත්නම් මෙලෝ වශයෙන් ජීවුණවත් සාදා දෙන අතරම ලෝකෝත්තර වශයෙන් එහෙම නැත්නම් සම්පරායික වශයෙන් පරලෝකයේ වශයෙන්ුත් දිනුව සාදා දෙන ධර්ම එකක් වශයෙන් ඒකෝ ධම්මෝ කියන නමින් ගරුණාංග වශයෙන් කතා කරන මේ අප්‍රමාදය විශේෂ වෙන බව. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ අප්‍රමාද ධර්මය ඉදිරිපත් කර ගන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට ලෞකික දියුණුවත් එයින් මතු මත්තේ වන්නා වූ ලෝකෝත්තර දියුණුවක් කියන මේ දෙකම සලසා දීම මේ අප්‍රමාදයට ආ වූ විශේෂ ලක්ෂණයයි. මේන් විශේෂයෙන්ම භාවනා කරන පූර්ණ කාලීන භාවනායේදී සිටින පිරිසකට වැදගත් වෙන විදිහේ ලෝකෝත්තර පැත්තට අප්‍රමාදයේ සම්බන්ධ වෙන හැටි අපි ඉදිරිපත් කර ගන්න යෙදුනේ. ඒ අනුව කෙටියෙන් සඳහන් කරගත්තා යන්න ඕ පුණ්‍යකිරිය වස්තුවක් පින් කිරීමේ කටයුත්තක් මාර්ගයක් එළඹෙනවා නම් ඒ සෑම සියලු දේතම මේ අප්‍රමාදයේ මුල් වෙන බව වෙන විදිහට කියනවා නම් මේ අප්‍රමාදයේ උදව්ව අප්‍රමාදයේ පෙරට කරගෙන යනා වූ ගමනක් නැතිව මේ පින් කිරීමට අපහසු බව මේ නිසා අපි විස්තර වශයෙන් මේ අප්‍රමාදය විවිධ පැති වලින් සලකා බැලුවා ඥාණයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා යම් කිසි දෙයක අවශ්‍යතාවයක් අඩුපාඩුවක් දුකකටපත් වෙච්ච පුද්ගලයෙක් දැකපුවාම ඒ පුද්ගලයා විශේෂයි මෛත්‍රී අනුකම්පා හිතවිල්ල අනුව ඔහුට උදව් කළ යුතු බව සමන්ට කළ හැකි බව මතක් කර දෙන මේ අප්‍රමාදයේ නිසා ඒ පුද්ගලයා දාන ක්‍රියාවේ යෙදෙනවා ඊට පස්සේ ඒ වාගේම නොකළ යුත්තේ නොකිරීම කියන සීල් රැකීම කියන විරමණය කියන ශික්ෂාපද රැකීම විසේනොත් අප්‍රමාදය ඊටාමත්ම සමීපව ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා යම් කිසි විදියකට ඒ කියන විදිහට අප්‍රමාදය ක්‍රියාත්මකුනේ නැත්නම් ඒ පුද්ගලයාගේ සීලය එච්චර කල් පවත්වාගෙන යන්න අමාරු වෙනවා නිතර නිතර කැඩෙන්න පෙළඹෙනවා ඒ නිසා අප්‍රමාදය ඉතාමත්ම සමීපව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මෙතෙන්දී මම විශේෂයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිසකෙන් මම අතින් වෙච්චි පොඩි අප්‍රමාදයක් සම්බන්ධව ඒක පොඩිත් නෑ ටිකක් ලොකු අප්‍රමාදයක් මේ ධර්ම දේශනාවේදී සිදු වුණු අත්වැරද්දක් ඒකත් මේ වෙලාව ඉදිරිපත් කරලා මේ ධර්මයේ කාය සාක්ෂිය මේ අත්ංගේ මාතින් සිදුවේ ධර්ම අගෞරවයක් වුණා නම් ඒක සමාවෙන්නේ කියලා. මොකද ඒ කාරණාව ඒ බුදුමේ බණ ප්‍රතිමාර්ගයෙන් බණහන්ති තමයි මම මේ බණ ගොඩක් ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්නකොට මේ බණපතියේ ඒ අප්‍රමාදය සීල සංවරයට සම්බන්ධ වෙනකොට කොටස් දෙකකට කඩලයි විස්තර කරේ මේ අතන්ට මම විස්තර කර විදිහට කාලපක්ඛ අප්‍රමාදය සහ කාරක අප්‍රමාදය කිය. මේ බණ අහනකොටම මට නොතේරෙන නැත්නම් සම්පූර්ණ පැහැදිලි වචනයක් වුණා මේ කාලපක්ක කියන වචන. ඒ නිසා මේ බණපති අහන වෙලාවේදී ඒ අතිපූජනීය පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ අපේ ඉදිරියේ හිටියේ නෑ. අපි ඇහුවේ ඒ ස්වාමීන් වහන්සේගේ ගුරුම බණ ඒ සද්දයක් ඇහෙනවා අපට පරිවර්තකයාගේ ඉංග්‍රීසි සද්දයක් ඇහෙනවා. නමුත් pāli වචන ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඒ අපේ ගුරු උත්තමයන් වහන්සේගේ වචන පමණයි. මේක මට උච්චාරණය නොසුදුසු නිසා නොපැහැදිලි නිසා මම මේක සිංහලට පරිවර්තනය කරන වෙලාවේදී මේ සැකේ දියතිම මම පරිවර්තනය කරලා දවසක ඒ සායදෝ නැත්නම් පණිතාගම ස්වාමීන් වහන්සේ අරණියට වැඩි වෙලාවකදී මේ මාතෘකාව සඳහන් කළා අවසර ස්වාමීන් වහන්සේ මේ අප්‍රමාදයේ කොටස් දෙකක් එදා විස්තර කරා ඒ දෙකේ නම් පැහැදිලි මදි කියලා. එතනදී මේ බුරුම උච්චාරණ ක්‍රම නිසා මට කියුනේ කාය පක්ඛා කියන වචනේ. කාය පක්ඛා කියනවා නැවත නැවතත් නැවත නැවතත් ඒකම කියනවා. මම ඊට පස්සෙත් ඒකත් පොතේ ලියන ඇවිල්ලා නැවත සංසන්දනය කර බැලුවා උච්චාරණ විදිහට එන්නේ කාලපක්ඛ කියන නම තමයි. ඒ නිසා මම පහුගිය දවස්වල අප්‍රමාදී විදිහට මේ අත්දැකීමත් ඒ වචනේ ඒ විදිහටම දේශනා කළා. නමුත් මම මේ මතක් කරන් කියන්නේ ඒ නියම වචනය මට නැවතත් පොත්පත් බලද්දී මේ ධර්මයේ සූදානම් වෙද්දී නියම වචනේ ලැබුණා ඒ කියන්නේ කාරාපක කියන වචනයයි මේ වැරදියට මට ඇහිලා මම කිව්වේ කාලපක්ක කියලා ඒකේ නියම වචනේ වෙන්තෝනේ කාරාපක එතකොට අප්‍රමාද දෙක කාරාපක අප්‍රමාදේ සහ කාරක අපමාදේ එතකොට ව්‍යාකරණ දන්නේ නැත්නම් පැහැදිලි වෙලා එනවා මේකේ තියෙන ව්‍යාකරණ බෙදිල්ල කාලපක්ක කියනකොට නම් අර වගේ පැහැදිලිමක් නැහැ ඉතින් මය යකින් වෙනා මේ අත්නා වූ මේ අප්‍රමාද ප්‍රමාද දෝෂේ නිසා යම් කිසි ධර්මයට අගෞරවයක් වුණා නම් මේ බණ අහන ඇත්තන්ට සමාධියට බාධා වුණා නම් ඒ පිළිබඳව සමාව වදිනේ කරන්ට අප්‍රමාදීව කටයුතු කරවුවොත් අපේ ළඟ තියෙන මෙවැනි සුළු සුළු අඩුපාඩු උනත් හදලා දෙන ගතිය ධර්මයේ තියෙන නිසා දෝ මට ඒ වචනේ දැනගන්න ලැබුණා මම ඒ අනුව ඒ මගේ ප්‍රමාදය ගැන සමාව ඉල්ලලා නියම අප්‍රමාදය කියලා කියන්නේ කාරපක්ක කාරාපක ඒ කියන්නේ කරලා දෙන්නා වූ අප්‍රමාදය දෙවණියට කාරක අප්‍රමාදය කරන්නා වූ අප්‍රමාදය. ඉතින් අපේ ධර්ම දේශනාවට සම්බන්ධ කරනවා නම් කියන්න තියෙන්නේ සීලය වැඩෙන්න වෙන විදිහට කියනවා සතෙක් මරන්නට සොරකමක් කරන්නට කාමයේ වර්ධවා හැසිරෙන්න බොරු කියන්නට හිස් වචන කතා කරන්නට, පරිස වචන කතා කරන්නට, තේලාම් කතා කරන්නට කියන මේ කයින් වචනෙන් දුසිරිතක් කිරීමට අවස්ථාවක් ඉදිරියට පිච්ච වෙලාවක මම යෝගාවචරයේ මම මෙවැනි දෙයකට ගැළපෙන්නේ නැති දෙයක් කෙනෙක් කියන එක මතක් කරලා දෙන්නේ මෙන්න මේ කාරාපක කියන අප්‍රමාණය. ඒ අනුව තමයි ඒ සතා නොමරා ඉඳීමේ කටයුත්ත සිදුවේ. ඒ වස්තුව සොරකම් නොකර සිටීමේ කටයුත්ත සිද්ධ වෙනවා. නැත්නම් කාමයේ වර්ධව හැදෙන්නේ නැතුව නැත්නම් මේ දිව අගතාපු වචනේ බොරුවක් වේවා, හිස් වචනයක් වේවා, පරස වචනයක් වේවා, බින්දවන වචනයක් වේවා ප්‍රකාශ නොකර සඳර කර නතර කරගන්න පුළුවන් ඉන්නේ මේ කාරක අප්‍රමාදේ. නමුත් ඒ දෙයට හිත පොළඹවලා දෙන්නේ තමන්ගේ යෝගාවචර ජීවිතේ මතක් කරලා දෙන්නේ අර ආරාපක අප්‍රමාදී. ඒ නිසා මතක් කිරීමක් වශයෙන්ොත් වැරද්ද નિවර්ධ කිරීමක් වශයෙන්ොත් ඒ කොටස ඒ විදිහට નિවර්ධ කරලා සිත්ති දරාගනිත්වා කියලා මම ඉල්ලා සිටිනවා. මේ විදිහට විරමණය සීලයේදී අප්‍රමාදය සඳහන් කරගත්ත අපි අවසාන වශයෙන් හිතේ බලපවත්නා වූ මානසික වශයෙන් බලපවත්නා වූ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන මේ දේ ප්‍රමාදය නිසා නැවත නැවතත් දිගට ඇදීගෙන යනවා අප්‍රමාදී පුද්ගලයෙකුට නම් ඒ අවිද්‍යා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන දේ කියන ගැඹුරු අකුසල් වලිනොත් ගැලවෙන්න මිදෙන්න මේ අප්‍රමාදේ ක්‍රියා කරන හැටි අපි අවසාන දේශනවලදී ඉදිරිපත් කරගත්තා. මේ විදිහට යම්කිසි කෙනෙක් දානෙන් සීලෙන් භාවනාවෙන් තමන්ගේ හිත කාය වචනය කියන මේ තුන් දොර ශික්ෂණය කර ගනිමින් හැදියාවකට සංයමයකට ලං කර ගනිමින් මුද්දු කරමින් ගමන් කරන මාර්ගයේ අවසාන හිණිපෙත්ත තමයි මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරලා සම්‍යක් දෘෂ්ටිය ලං කර ගැනීමේ වැඩපිළිවෙල. මේ කටයුත්තේදී අප්‍රමාදේ ක්‍රියාත්මක වෙන ආකාරය අප්‍රමාදය ලං කර ගන්න පුළුවන් ආකාරය තමයි අපි අද ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අවසාන ධර්ම දේශනාවදී මතක් කරගන්න යෙදුනා මේ කියනා වූ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සම්‍යක් දෘෂ්ටියට පත්වීම නැත්නම් සම්‍යක් දෘෂ්ටිය සම්පූර්ණ කර ගැනීම කියන එක එක පහරින් එක ක්ෂණයකින් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙමෙයි ඒක දීර්ඝ ප්‍රතිපදාවක් බව. ඒ අනුව බලනකොට මිත්‍යා දිට්ඨිය හේවත් වැරදි කොට අවබෝධ කර ගැනීම අපේ සාමාන්‍ය හිතක නම් වෙන විදිහට කියනවා පු탁ජන හිතක සම්මෝහ පහක් විදිහට ආවාර පහක් විදිහට නැත්නම් අඳුරු තිර පහක් විදිහට වැඩ හිටිනවා. ඒ නිසා ඒ එකින් එක එකින් එක ගලවා ගනිමින් නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිය ඝන බහල වූ මිත්‍යා දෘෂ්ටිය එකින් එක එකින් එක ක්‍රමානුකූලව ඈත් කරගනිමින් දුරු කරගනිමින් තමයි මේ සම්‍යක් දෘෂ්ටිය හිතට නැත්නම් ජීවිතයකට ලං කරගන්න පුළුවන් වෙන්නේ. මේකට කියනවා දිට්ඨිජුගත කම්ම කියලා. වැරදි වූ වංක වූ දෘෂ්ටි ඉවත් කළා ඍජු මාර්ගයට වැටෙනවා. මේ දේ කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඒ විදිහට අපි මේ අපි කරන්නා වූ වැඩේ කියන බරපතලකම ගැඹුර තේරුම් අරගෙන ක්‍රමානුකූලව මිත්‍යා දෘෂ්ටියට පහර දෙමින් ඉදිරියට ගමන් කළොත් අපිට සුළු වශයෙන් වේවා කුංචි වේවා එකින් එක එකින් එක සතපොන් කණු පසු කරමින් ජය කණු පහු කරමින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ සඳහා තමයි මේ මූල ධර්ම එහෙම නැත්නම් මේ ධර්ම දේශනා ඉදිරිපත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි එදා කෙටියෙන් සඳහන් කරපු මේ මුල්ම මිත්‍යා දිට්ඨිය වෙන විදිහකට කියනවා නම් සම්‍යක් දෘෂ්ටිය වසාලන මූලික කොටස තමයි කම්ම සම්මෝහයේ වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ. කම්ම සම්මෝහය කියලා කියන්නේ කර්මය සහ කර්ම ඵලය පිළිබඳව ඇත්තා වූ නොපිළිගන්නා සුළු ස්වરૂපය. අදහන්නේ නැති ස්වરૂපය. මේක මිත්‍යා දෘෂ්ටියක්. යම් කිසි කෙනෙක් කර්මය සහ කර්ම ඵලය කියන මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය පිළිගන්නවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. ඒ නිසා කම්ම සම්මෝහයේ විරුද්ධ පැත්ත කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කම්ම සම්මෝහය අඳුරු පැත්ත කම්මසකතා සම්මාදිට්ඨිය ආලෝකයේ පැත්ත. කම්ම සම්මෝහයට යම් කිසි කෙනෙක්පත් වෙනවා කියලා කියන්නේ කළ දේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා අය නරක දේ කළොත් නරක දේ ලැබෙනවා අය කියනවා වූ මේ කර්මයේ සහ කර්මඵල ඵලය කියන මේ මූල ධර්මය පිළිගන්න ලෑස්ති නැහැ. අදහන්නේ නැහැ. ඒ නිසා ඒ අත්ංගේ වැඩවල තියෙන මහා අන්ධකාර ස්වરૂපයක්. හරියට පූර්ණ ඡන්දයා ඝන වලාකුලකින් වැහි ගියාසේ. උඩ නොපෙනී යනවා. ඒ නිසා ඔවුන්ගේ ගමන අඳුරේම සිදුවෙන්නක් අඳුරෙන් අඳුරට ගමන් කරන ස්වરૂපයක් පවතිනවා. මේ නිසා මේ නිරුද්ධාර්ථය වෙන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ වාගේ භාවනා වැඩ පිළිවෙලක් කරන නැත්නම් තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින පුද්ගලයන් මූලිකවම පිළිගන්නවා තමයි යම් විදිහකට හොඳ වැඩක් හොඳ වචනයක් කෙරුවොත් ඒකට හොඳ විපාක ලැබෙනවා නරක වැඩක් නරක වචනයක් සිද්ධ වුණොත් කෙරුණොත් නරක විපාක ලැබෙනවා කියලා පිළිගන්න නිසා ඒ කම්මස්ස කතා සම්මා දිට්ඨියට යෙදෙන්නා වූ කෙනා පිළිගන්නා වූ කෙනා දැන හෝ නොදැන තමන්ගේ ක්‍රියා සහ තමන්ගේ වචන සංවර කරගන්න පෙළඹෙනවා. සිල්වත් වෙන්න පෙළඹෙනවා. ක්‍රමක්‍රමයෙන් හෝ පෙළඹෙනවා. එහෙම නැති නිසා කම්ම සම්මෝහයේ වෙදී යදී නැත්තම් කරන කියන දේවල කිසිම චාරයක් කිසිම සංවරයක් ඇති ඇත්තෙත් නැහැ ඇති වෙන්නේත් නැහැ. පිළිගන්නේත් නැහැ. ඒ නිසා ඒ අත්තන්ට ඇතිදී විපසේ බුදුමහා රහතන් වහන්සේලා සියල්ල ඇතිසේ සතුසේ දැනගෙන ඉදිරිපත් කරන්නා වූ මේ කම්මස්සත සම්මාදිට්ඨිය කියන නිවැරදි මාර්ගයත් නොපිළිගන්නා තරමටම අවුලක් පවතින. මේක නිදාස නිදර්ශන වශයෙන් නැත්නම් ලෝකයේ තියෙන උපමාවකට සම්බන්ධ කරලා පෙන්නනවා මේ වයසට යනකොට ඇහි සුද බැඳෙනවා. මේ ඇහි සුද බැඳිච්ච පුද්ගලයාට තමන් ඉදිරියේව තියෙන ආවුදේ ඒ විදිහට වැටහෙන්නේ නැහැ. ඒක බොඳ වෙලා ගිහිල්ලා වැටෙන්නේ. පේන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. මේ නිසා යමක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඉදිරිපත් වෙච්ච දේ ප්‍රකෘති වශයෙන් තිබුණත් ඔහුට විකෘත වෙලා පේනවා. අන්න ඒ වගේ තමයි මේ කම්ම සම්මෝහය ඇති කෙනාට මේ ලෝකේ වැඩ කරන්නා වූ මේ න්‍යාය ධර්මයේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කළොත් නරක දේ ලැබෙනවා කියන මේ න්‍යාය ධර්මයේවත් දැනගන්න බැරුව යනවා ඒකත් බොඳ වෙලා යනවා ක්‍රියාත්මක නොවි යනවා මේ නිසා මේ පුද්ගලයා තමන්ට සුදුසු දේ නුසුදුසු දේ චාරයකින් තොරව ක්‍රියා කරන්නට සිදු වෙනවා එතකොට කොහොමද ඒකෙන් එන ආනිසංශ ආදීනව වටහා ගන්න පුළුවන් අපේ මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ තියෙනවා සප්පාය ආහාර කියලා જાතියක්. ඒ වගේම තියෙන අසප්පාය ආහාර කියලා જાතියක්. යම් කිසි කෙනෙක් මේ ශරීරය කියලා කියන්නේ සෑම දෙයක්ම ඉදිරිපත් වෙච්ච සෑම දෙයක්ම තේරුමකින් බේරුමකින් තොරව අතුල් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සප්පායදී වැටුනොත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. ශරීරේ ප්‍රතිශක්තිය වැඩෙනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ශක්තියක් තියෙනවා වැඩෙනවා. යම් විදියකට අසත්පාය දෙයක් ඒ ශරීරයට වැටුනොත් ආහාර වශයෙන් ඒක වහාම කිපෙනවා. ඒ වහාම කිපීම නිසා සෞඛ්‍ය පිරිහෙනවා. තමන්ගේ ලෙඩකට කරදරයකට ඔරොත්තු දෙන ශක්තියත් වහාම නැති වෙලා යනවා. ඒ විසෝල ස්වරූපේ හැටියට. අසත්පාය සත්පායකේ පුරෝසුකම බරපතලකම අනු. මෙන්න මේ විදිහට තමයි අපේ හිතටත් සත්පායදේ තියෙනවා අසත්පායදේ තියෙනවා. හොඳ දේ සප්පායයි. ඒ හොඳ දේ සප්පාය වෙන්නේ මොකද? ඒයින් හොඳ විපාක ගෙන දෙන නිසා. යම් ආකාරයකට නරක දේ කෙරුවොත් ඒක අසප්පාය වෙනවා. අසප්පාය විපාක ගෙන දෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ සප්පාය අසප්පාය පිළිගන්නේ නැතුව සප්පාය අසප්පාය අනුව තෝරන්නේ නැතුව ආහාර ගන්න ගියොත් ඔහු වැඩි කල මේ ශරීර නඩත්තු කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ කම්මස්සකතා සම්මා දිට්ඨියේ පෙන්වලා දෙනවා කල යුත්ත කිරීම නොකල යුත්තේ නොකිරීම. ඒක දන්නේ නැතුව ඒ මූල ධර්මයේ පිළිගන්නේ නැතුව තමන්ගේ රුචිය හැටියට නැත්නම් ඉදිරිපත් වෙච්ච දේ හැටියට දේවල් කරන්න ගියොත් ඒ පුද්ගලයා තුලින් සිදුවෙන කායික වාචසික වැඩ දුස්චරිත හෝ සුචරිත පිළිබඳ වගකීමක් ඒ පුද්ගලයාට නැතුව යනවා. මේ නිසා මේ පුද්ගලයා අඳුරේ කටයුතු කරන්න කුසේ ඉදිරිපත් නැත්නම් තමන්ගේ සුභ සිද්ධිය තමන්ගේ අභිවෘද්ධිය බාධා කරන කටයුතු තමන්ම කරගන්නා වූ පුද්ගලයෙක් බවටපත් වෙනවා. මේ නිසා මේ පුද්ගලයා මේ අදහන ධර්මයේ හොඳ දේ කළත් නරක දේ කළත් එයින් ඇති ඵලයක් නැහැ කියන මේ මිත්‍යා දිට්ඨිය නැත්නම් මේ සම්මෝහය නිසා ඔහු අමාරු වෙනවා. පිළිගත යුක්තා වූම සහතික කර උපපතේ බුදු මහරහතන් වහන්සේලා වැනි සත්පුරුෂයන් විසින් ඉදිරිපත් කරන්නා වූ මේ කර්මයේ සහ කර්මඵලයේ කියන න්‍යාය ධර්මය ඒ හැටියෙන් නොපිළිගැනීම නිසා මොහු අමාරුවට වැටෙනවා. පිළිගත යුත්තා වූම සද්දේය වූද මේ සද්දේය වස්තුන් ඔහු නොපිළිගෙන අරිනවා. මේ නිසා මහා අමාරුවකට වැටෙනවා. හරියට කියනවා නම් මණිකක් රත්තරණක් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ බාර ගන්න බොහෝ වටිනා දේවල් හැටියට. ඒ නිසා යම් කිසි කෙනෙක් නියම රත්තරණක් වෙනුවට, නියම මණිකක් වෙනුවට මේ કૃතිම දෙයක් ඉමිටේෂන් එකක් ඇත්ත දෙය කියලා බාර අරගෙන කටයුතු කළොත් ඒ බුද්ධලයා ඒක බොහොම ආරක්ෂාවෙන් රකීවි. මොකද ඔබ බාරගන්නේ මේක නියමක එකක් කියලා හිතාගෙන. නියම රත්තරණක්, නියම මණිකක් කියලා. නමුත් අවසානයේ කරදරයකට හදිස්සියකට මේක උපසකට කියලා වැඩකට හරි ගන්න ගිය වෙලාවකට තේරෙනවා තමයි මෙච්චර ආශාවෙන් රැකගෙන ආවේ වැරදි බොරු මැනිකක් පත්තරණක් මේ නිසා ඒ අමාරු දුෂ්කර අවස්ථාවේදී ඔහුට ඒක දැනගන්න ලැබිච්චාම මහ විපත්යක් සිද්ධ වෙනවා. අන්න ඒ වාගේ තමයි අපිට පුළුවන් වෙලාවේදී හැකියාව තියෙන වෙලාවේදී අපි හොඳ නරක තෝරන්නේ බේරන්නේ නැතුව කටයුතු කරනවා නම් අම්ම සම්මෝහයට අනුව කටයුතු කරනවා නම් අපිට මේ ජීවිතයේ ලෙඩක් කරදරයක් ආපු වෙලාවක වයසට ගිය වෙලාවක මරණාසන්න වූ වෙලාවක අපිට ඒ දේ තේරෙනවා. පුළුවන්කම තියෙද්දී අපි අපේ කය සංවර කළේ නැහැ. පුළුවන්කම තියෙද්දී අපි අපේ වචනය සංවර කළේ නැහැ. මොකද අපි පිළිගත්තේ නැහැ සංවර කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවායි කිය. අපි පිළිගත්තේ නැහැ සංවර කළොත් සංවර නොකළොත් නරක ප්‍රතිඵල ලැබෙනවායි. මෙන්න මේ தத்துவයක් තියදී අපි දුකකට කරදරයකටපත් වෙච්ච වෙලාදී ඒ බව තේරුම් ගත්තොත් අපේ චර්යාවේ තියෙන්නේ අම්මසකතා සම්මාදීත්‍යයට විරසක වැඩ පිළිවෙලක් කියලා මහා ප්‍රපාතකින් අද වැටෙන වගේ පත්වකටපත් වෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ අම්මසකතා සම්මාදීත්‍ය පිළිගන්නවා නම් එහි ලැබෙනා වූ ආනිසංස එයි අතා වූ ප්‍රතිඵල සුළු නැහැ. නමුත් මේ මාත්‍රකාව මේ කර්මසකතා සම්මාදිට්ඨිය කම්ම සම්මෝහය කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක පිළිබඳ මාතෘකාව බොහෝම පළල. බොහෝම විස්තර සහිතයි. මෙතනදී අපට අවශ්‍ය වෙන්නේ මේ විපස්සනා භාවනා වැඩපිළිවෙලකට නැත්නම් පූර්ණ කාලීන භාවනා වැඩ කරන යන පිරිසකට අදාළ කොටස ඉදිරිපත් කරගන්න එකයි. නමුත් මේ කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ වෙන නිසා මේ විදිහට පිටියෙන් අපි ඉදිරිපත් කරගන්නවා මතක් කරගන්නවා. මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය මේ තරම් ආනිසංස ජනකයි මේ ආනිසංස ජනක වූ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිහිටන්ට ඒක බාර ගන්නට කෙනෙකුට ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. මේක නියම දේ, මේක සත්‍ය දේ, මේක ඇත්ත දේ කියලා පිළිගන්නා සුර ස්වરૂපේ තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කෙනෙකුට පිහිටන නොපිහිටන බව තීන්දුව කරන සාධකය. ඒ නිසා ඒක පිළිගන්නේ නැතිනම් මේක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අත්දකලා මෛත්‍රියෙන් කරුණාවෙන් ඉදිරිපත් කරපු ධර්මයක් මේක පිළිගත යුතුයි කියලා පිළිගන්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ වැඩ පිළිවෙල අවුලටපත් කරනවා දුකටපත් කරනවා අසරණ භාවයටපත් කරනවා යම් කිසි කෙනෙක් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගත යුතුයි මේක ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුයි අදාහගත යුතුයි කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාගේ වැඩපිළිවෙල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රයන් සංවරයේ පිණිස කාය වචන දෙක සංවරයේ පිණිස පිළිපිට නිසා ක්‍රමක්‍රමයෙන් ඔහුට සීලේ ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. ඊයතන ආතන ප්‍රතිෂ්ඨාවක් පිළිපිටනවා සාරණක් ලැබෙනවා. මේ නිසා ශ්‍රද්ධාව කම්මස්සකතා සම්මාදිට්ඨියට පාර මග ඉදිරිපත් කරන බව දැනගන්න ඕනේ. ඒ වාගේම පොත්පත්වල සඳහන් කරනවා මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇතිවෙන්න හෝ නැතිවෙන්න ශ්‍රද්ධාව ප්‍රධාන කරගත්තට ඒ වාගේම ලබ කරුණු හතරක් සඳහන් කරනවා කෙනෙක් මේ ඇත්ත දේශනාකට පිළිදීම කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳ මේ තරම්ම විස්තර සහිතව දේශනා කොට තියෙද්දී කොහොමද වැඩි පිරිසක් බොහෝ දෙනෙක් මේ කර්ම සම්මෝහයට වැටෙන්නේ මේ පිළිබඳ අඳුරේ කටයුතු කරන්නේ එහෙම නැත්නම් තවත් බොහොම සමීප විදියකට කියනවනම් අපි වචනයෙන් පිළි අරගන්නවා අපි බුද්ධ ආගම් කාර්යය කියලා. අපි වචනයෙන් පිළි අරගන්නවා අපි බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ කියන මේ සද්ධාදීය වස්තු පිළිගන්නවයි කියලා. අපි වචනයෙන් පිළි අරගන්නවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළිගන්නවයි කියලා. නමුත් වැඩට බහිනකොට වචන කතා කරනකොට අපේ ඒ වැඩවල අපේ ඒ වචනවල 100ට කීයකද මේක පිළි අරගෙන ඒ අනුව කටයුතු කරන්නේ. බොහෝ විට අපි ඒ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ තමයි රුචිතේ අනුව යනවා මිසක් හොඳ දේ තෝරලා ඒ විදිහේ සංවර වීමට පෙළඹෙන්නේ නැහැ. මෙන්න මේකට හේතු කරනු පොත්පත්වල සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කොහොමද Taman වශයෙන් හෝ නිකන් ලෝකයේ වැඩි දෙනා වශයෙන් මේ කම්ම සම්මෝහයට පෙළඹෙන්නේ කියලා. ඒකට ප්‍රධානම කාරණාව පෙන්වන්නේ අසත් ධර්ම ශ්‍රවණයේ සද්ධර්මයේ ලෝකයේ තියෙනවා. මේ සද්ධර්මයේ පෙන්වලා දෙනවා මෙන්න කර්මය මෙන්න මේ කර්මයේ වැඩ කරන හැටි මෙන්න කර්මයේ ඵලයේ වැඩ කරන හැටි. ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කළොත් ඔහුට හොඳ ඵල ලැබෙනවා නරක දෙයක් කරොත් නරක ඵල ලැබෙනවා කියලා කර්මය සහ කර්ම ඵලයේ පෙන්වලා තියෙද සද්ධර්මයේ පැත්තකට දාලා අසද්ධර්මයේ පිළිපදිනවා. මේ අසත් ධර්මයට අහුම්කම් දීම නිසා කම්මසගත සම්මාදිට්ඨිය ඇලිලා යනවා. කම්ම සම්මෝහයට හිත ඇදගෙන වැඩේ. දෙවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබී යා. ලෝක ස්වરૂපය අනුව අපි කටයුතු කරන්න ගියොත් අපි ඇදගෙන යන්නේ අඳුරු පැත්තට, කෙලෙස් පැත්තට, මායාවේ පැත්තට. ඒ නිසා අපි පුළුවන් තරම් ධර්මයේ දිහාවට, ධර්මයේ පැත්තට හැරිලා ඒ ධර්මයේ Tamange ජීවිතයට ලං කරගත්තා වූ නැත්නම් ලං කරගන්නේ සිටින ආ වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අපිට නොලැබී ගියොත් ඒත් අපි අන්නර කියන විදිහට කර්මසකතා සම්මාදිට්ඨිය අතහැරලා සම්මෝහයේ මුලාවේ ඇත්ත තියෙද්දිම බොරු වැඩ නියමදේ තියෙද්දිම ඉමිටේෂන් දේ අතගගා ඉන්න තත්ත්වයටපත් වෙන නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් නැති වී ගියොත් ඔහු කම්ම සම්මෝහයට වැටෙනවා. ඒ වගේම ආර්ය පුද්ගලයන් උතුම් පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන ගතිය. අසුරට කැමති නැති ගතිය නිසා සම්මස්සකතා සම්මාදිට්ඨියට පිහිටුවා ගන්න බැරුව යනවා. ਉਹ හැමදාම සම්මෝහයෙන් පවතිනවා. උට ආලෝකේ වැටෙන්නේ නැතුව යනවා. අවසාන වශයෙන් Tamange ඥාන කල්පනාව යෝනිසෝ මනසිකාරයේ දුර්වල නම් Tamanටම අත්දකින්න පුළුවන් දේ උනත් Tamange මේ කෙටි ජීවිතය තුළ අත්දකින්න පුළුවන් දේ උනත් Tamanට වාසිය පිණිස නියම ධර්මයේ පහළ වීම පිණිස කල්පනා කරගන්න බැරි වීම නිසා විගතෝම ගෙනාපු සම්මෝහය විගත සම්මෝහයම පවතිනවා මේ නිසා මේ පුද්ගලයාට බුද්ධ ආදී උතුමන් වහන්සේලා ධර්මානුකූලව කර්මසකතා සම්මාදිකේ ඉදිරිපත් කළත් පිළිගන්නේ නැති තරමටම ඝන බහල වෙනවා ගොරෝසු වෙනවා මේ නිසා යම් කිසි කෙනෙකුට මේ කම්ම සම්මෝහයෙන් දුරු කරගෙන හිත කම්මස්සකතාව අදුම තරමින් පිළිගන්නා මට්ටමට එන්න නම් සද්ධර්මය ඇහිම තියෙනවා. නැවත නැවතත් මේ ධර්මානුකූල කතාවට අහුම්කම් දෙන්න ඒ අහුම්කම් දෙන්න දෙන්න තමන් මූලිකව කම්මස්සකතා සම්මාදිට්ඨිය නියම විදිහට පිළිගත්තත් වැඩට බහපු වෙලාවේදී කතාවට බහපු වෙලාවේදී ඒ අදුපාඩුකම් තමන් තුළ සිදුවීම මේ ධර්ම කතාවලදී කලෙදී ඔප වැටිලා තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට ආධාර උපකාර අවිස්තරව සිදුවෙන්න පටන් ගන්නවා වරින් වර උදව් කරන ස්වරූපේ තියෙනවා. ඒ නිසා සද්ධම්ම ශ්‍රවණය නැත්නම් සද්ධර්මයේ ඇසුරු කිරීම පොතපතින් හෝ වේවා සාකච්ඡා මාර්ගයෙන් හෝ වේවා ධර්මයට අහුම්කම් දීමෙන් හෝ වේවා නැවත නැවතත් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන මේ අඩුම ලංශුවේ සම්මාදිට්ඨියෙන් හෝ ලැබෙනා වූ ආනිසංස මෙනෙහි කර ගන්න ඕනේ. දෙවෙනි එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. මේ පුද්ගලයෝ මේ අත්ෝ පණහනකොට අහලා තියෙනවා කල්යාණ මිත්‍රා කියලා කියන්නේ විශේෂ ගුණ සහිත පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ කටයුතු වල සෑම විටකම සිද්ධ වෙන්නේ අනුන්ගේ සුභ සිද්ධිය ධර්මානුකූල ජීවිතේමයි. ගාථා සංග්‍රහය අනුව කියනවනම් පියෝච ගරු භාවනීයෝච පියෝච ගරු භාවනීයෝච ආදී විදිහට ඒ සංග්‍රහ වෙන ගාථාවේදී එක එක ගුණ Taman ගුණයේ යතා වූ ක්‍රියාව ඒ පිළිඹු වෙන ආකාරය වශයෙන් තේරුම් අරගෙන ඒ ගුණ ඇත්තා වූ කල්යාණ මිත්‍රේ හමු වෙච්ච වෙලාවට අත් නොහැර ආශ්‍රය කිරීම තුලින් තමන් කොච්චර කාලයක් මේ කම්ම සම්මෝහයට වැටලා හිටියත් මේ පුද්ගලයාගේ වැඩ නිසා තමන්ට සම්මස්ස කතා සම්මාදිට්ඨිය දිහාවට ආලෝකය ක්‍රමක්‍රමයෙන් එන්ට පටන් ගන්නවා ඒ නිසා යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිකම නිසා මේ කම්ම සම්මෝහය කියන අඳුරු පැත්තේ ගත කරමින් හිටියත් යම් වෙලාවක කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණාම ඒ අඳුර පළවා හරින්න පුළුවන් ශක්තියක් ඒ කල්යාණ මිත්‍රයන් තුළ පවතින. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමට පෙළඹෙන්න පෙළඹෙන ගතිය තියාගන්න අන්න එතකොට කම්ම සම්මෝහය දුරු කරගන්නට කම්මසකතා සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මොකද මේ කල්යාණ මිත්‍රයන්ගේ අත්තා වූ මුලිම ගතිය ප්‍රිය භාවය කල්යාණ මිත්‍රයාට පිහිටන්නේම ඒ කල්යාණ මිත්‍යාගේ අත්තා වූ සිල් සුවඳ නිසාමයි. ඒ ඔහුගේ අත්තා වූ දාන සීල කටයුතු නිසාම ආතත් ප්‍රිය පුද්ගලයා පාටපත් වෙනවා. ඒ වාගේම ඒ පුද්ගලයා මේ ප්‍රිය භාවයේ ලබාගන්නේ ලාමක වැඩ කරලා නෙවෙයි. ඒ කල යුතු ප්‍රණීත උතුම් කටයුතු කිරීම නිසාමයි. ඒ නිසා ගරු භාවයට කල්යාණ මුත්‍ර මිත්‍රා පතුවේ පත් වෙනවා මේ කටයුත්ත දකිනකොට තාමත් කම්මසකතා සම්මාදිට්ඨියවත් පිළිගන්නේ නැති වැඩ අපේ අතින් සිදු වෙන වෙලාවේදී වචන අපේ අතින් සිදු වෙන වෙලාවේදී කල්යාණ මිත්‍රාගේ ආදර්ශය දකිනකොට පුළුවන් වෙනවා මේ කල්යාණ මිත්‍ර ආදර්ශය නිසා තමන්ගේ ජීවිතයේ දුස්චරිතවලට යාදෙන වෙලාවට කාය වචන ඒ වගේ ඒ කල්යාණ මිත්‍රාගේ ආදර්ශය ලං කරගන්න භාවනීය ස්වરૂපේ නිසා කල්යාණ මිත්‍යාගේ ඇති භාවනීය ස්වરૂපය කියලා කියන්නේ ඒ පුද්ගලයාට කල්යාණ මිත්‍යාගේ ඇති සීල සුගන්ධය නිසා අනෙක් ඇත්තන්ගේ මෛත්‍රියට ලක් වෙනවා. ඒ නිසා සමාජයේ ඒ මූලික ගති නිසා ගති සම්පූර්ණ කරාට පස්සේ කල්යාණ මිත්‍යා ලෝකයට සම්බන්ධ වෙනවා තමන්ගේ වත සම්පූර්ණ කිරීමෙන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ කම්ම සම්මෝහයේ තරමටම මුලා වෙලා අඳුරේ ගත කරනවා නම් ඒ පුද්ගලයන් කෙරෙහි මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ඔහුගේ වරද පෙන්වලා දෙන්න තරම් කල්යාණ මිත්‍රයර තියෙනවා ඇතුලෙන් එන්නා වූ තද මෛත්‍රී පූර්වක කටයුතු රාශියක් මේ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන කෙනාට ඒ ලාභය ලැබෙනවා තමන්ගේ අත්තා වූ අඩුපාඩු ධර්මානුකූලව පෙන්වලා දෙනවා ඒ වාගේම යම් කිසි කෙනෙක් කොච්චර කල්යාණ මිත්‍රගේ ගුණ තිබුණත් කල්යාණ මිත්‍රාගේ නරකම දැක දැක කල්යාණ මිත්‍රාට දොස් කියන්න ගත්තත් අඩුපාඩු පෙන්වලා දුන්නත් ඒවා ඉවසන ගතියක් කල්යාණ මිත්‍රයාට පවතිනවා. ඒ වාගේම කල්යාණ මිත්‍රයා මේ හැසිරීම මගින් මේ කටයුතු කරද්දී ගැඹුරු කතා මාර්ගයේ ඒ සියලු දෙනාටම තමන්ගේ මූල ධර්ම බෙදා දීම කටයුතු කරන නිසා කම්ම සම්මෝහයේ ඇති අයට විශාල ආහාරයක් ලැබෙනවා ධර්ම කතා ආන්ට ලැබෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා ඒ කොච්චර කරත් කල්යාණ මිත්‍රයා කවමදාකවත් ඒ තමන් ආශ්‍රය කරන තමන්ගේ අසුර බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් නොමග හරින්නේ නැහැ වෙන විදිහට කියනවා තමන්ගේ ලාභය මිස කටයුතු කරන්නේ නැහැ මේ නිසා යම් කිසි කෙනෙක් කම්ම සම්මෝහයේ තිබුණත් කම්මසකතා සම්මාදිට්ඨිය තිබුණත් දෙකම තියෙති කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න පුළුවන්. එහෙම ආශ්‍රය කරනවා නම් කම්ම සම්මෝහයේ ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා, වැය වෙලා යනවා. කම්ම කම්මසකතා සම්මාදිට්ඨිය කියන ආලෝකය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය වගේම ආර්ය පුද්ගලයන් නැත්නම් පීතුරු පවිත්‍ර භාවයට පත්වෙච්ච පුද්ගලයන්ගේ අසුර උන්වහන්සේලාගේ ධර්මයට ගරු කරන භාවයේ තියෙනවා. ඒකේ වෙන විදිහකට කියනවා නම් බුද්ධ ධම්ම සංඝ කියන ආ වූ මේ සද්දේය වස්තු නිතර ආශ්‍රය කරන ගතිය තියෙනවනම් අපි නරක දේ කරන දුසිරිතට ඇදෙන ගතියක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හොඳ පැත්තට සුචාරිතයට ඇදෙන ගතියක් තියෙනවා. වෙන විදිහකට කියනවනම් සම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළි අරගන්න ගතියකුත් වෙනවා ඒක ක්‍රියාවට නංවන ගතියකටත් එනවා අවසාන වශයෙන් පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිවැරදි සංකල්පනාව තමන්ගේ ඥාණයටම කල්පනාවටම මේ කියන බණ අහුවෙන්න ඒ එහෙම නැතුව කොච්චර පැවිතර විදියට කොච්චර විස්තර විදියට ඒ ධර්ම කරුණු ඉදිරිපත් වුණත් ඒක නියම ක්‍රමයට අල්ලාගෙන නියම ක්‍රමයට තමන්ගේ ජීවිතයට ලං කර ගැනීමේ කටයුත්ත සිද්ධ වෙන්න නම් යෝනිසෝ මනසිකාරය කියලා කියන නිවැරදි කල්පනාව ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම නිවැරදි කල්පනාව ඉදිරිපත් වෙන්නේ නැත්නම් අර මුල් කරුණු තුන අතරින් සම්පූර්ණ වුණාට ලැබෙනා වූ ලාභයේ අංග සම්පූර්ණ කරගන්නට අමාරුයි. මෙන්න මේ විදිහට කර්මස්සකතා සම්මාදිට්ඨියේ ආනිසංශ බලල් ආනිසංශ රාශියක් කියන දෙයක්. ඒක තේරුම් අරගෙන එහි වැඩිම පිණිස සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රන්ගේ ඇසුර, ආදී පුද්ගලයන්ගේ දැක්ම ප්‍රිය භාවයට පත්වීම යෝනිසෝමනසිකාරය කියන මේ ධර්ම ඇති වෙනවා නම් ඔහුට මෙලෝ වශයෙන් ආලෝකය ඇති පටන් ගන්නවා. ඒ නිසා මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨියට නමක් දෙනවා මේ ලෝකයේ ආලෝකය යම් කිසි කෙනෙක් මේ විදිහටවත් හොඳ දේ කළොත් හොඳ දේ වෙනවා නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා කියන මේ ධර්මතාවයත් නොදැන කටයුතු කරනවා නම් ඔහුට මේ ලෝකයේ ආලෝකයක් ඇති භාවයක් වෙන්නේ නැහැ. අඳුරේ කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. ඔහු ඉන්න තැනින් ගැළවිලා යන, විස වෙලා යන අසරණ භාවයකටපත් වෙනවා. කම්මසකතා සම්මාදිට්ඨිය තියෙන කෙනාට නම් ක්‍රමක්‍රමයෙන් දුෂ්කර තැන ඉඳලා ക്ഷേම භූමියකට ගමන් කරන්නා වූ ස්වරූපයක් ඇති කරලා දෙනවා. ඒ නිසා කම්මසකතා සම්මාදිට්ඨිය දැනට තියෙනවා නම් ඒක තහවුරු වෙන විදිහට කටයුතු කිරීමට මේ ධර්ම කරුණු අහලා තියෙනවා. මේ ධර්ම කරුණු හිතට පෙනිලා තියෙනවා. එහෙම නොවුනොත් ඒ පිළිබඳව හිතේ කවමදාකවත් හිත විසින්ම ඉදිරිපත් කරන ගතියක් නැහැ. මේ කර්ම ඉදිරිපත් වුණාට පස්සේ ඒක පිළිගන්නා ස්වરૂපයට කියනවා ශ්‍රද්ධාව කියලා. එහෙමනම් ඒ ධර්ම කර්ම වලින් තමයි ලාභ සිද්ධ වෙන්නේ. තමන්ට ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒ ආනිසංස නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විද්‍යාලෝකයේද සම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන විද්‍යාලෝකයේ පැත්තට ඇදී යන ගතිය තියෙනවා. එතකොට ඒකට කියනවා ලෝකයේ ආලෝකය කියලා. මේ ලෝකයේ ආලෝකය කියලා මේ සම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ ඒක ලෝකයේ පවතිනා වූම දෙයක්. වෙන පැත්තෙන් කියනවා ලෞකික පැත්තට බර ධර්මතාවය. තවත් විදිහකට ආචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේ ලෝකේ කවමදාකවත් නැති යන්නේ නැති ಜಾති කර්ම සම්මාදිට්ඨිය තමයි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයේ පමණක්ම පවතිනා වූ සම්මාදිට්ඨියක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවල පවා මේ ලෝකේ බැහැරෙනකොට මේ ලෝකේ කොතැනක හෝ පවතින. මේ නිසා සත්පුරුෂයෝ ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තමංගේ ජීවිතේ ලං කරගන්නොත් මුළු සංසාරේ පුරාම ලදලද සෑම අවස්ථාවක මේ තියෙන වටිනාකම ඒ තරමට වූ සම්මා කම්ම වන්නා වූ මේ කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන හරිදී හරි හැටියට පිළිගැනීම වැරදි දේ වැරදි හැටියට පිළිගැනීම කියන මේ ධර්මතාවයේ අතිනුත් යම් කිසි කෙනෙක් දුර්වල නම් ඒ පුද්ගලයාට ලෝකෝත්තර වැඩවලදී විශාල දුර්වලකම් පහළ වෙනවා. විශාල අපහසුකම් පහළ වෙනවා. ඒ නිසා උන්ට පාදනමක් සකස් කිරීමක් වශයෙන් සෑම කෙනෙක්ම මේ කම්මසකතා සම්මාදිටියේ ආනිසංස තේරුම් අරගන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. ඒ පිළිගෙන පිළිපදින්න. යම් කිසි කෙනෙක් පිළිගන්නේ නැත්නම් ඔහු තුලින් පිළිපැදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පිළිගැනීමයි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේක පිළිගැනීමයි ප්‍රධානම දේ. එතකොට ඒ පුද්ගලයාට ධර්මතාවයේ අනුවම හොඳ දේ කිරීමටත් දුස්චරිත වලින් වැළකීමටත් ඉදීම හිතේ ගැම්මක් ඇති කරලා දෙනවා අර කියන අප්‍රමාදයේ ක්‍රියාත්මක වීම නිසා මේ විදිහට ලෝකයේ ආලෝකයක් වෙන මේ සම්මසකතා සම්මාදිට්ඨියට සංසාරේ ආලෝකය කියලා සඳහන් කරනවා මොකද මේ සංසාරේ අපි ගමන් කරන මාර්ගය උගක් වෙලාවට මේ විදිහට ධර්ම මාර්ගයකට වමනාවෙන් ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන යොමු කළේ නැත්නම් අඳුරට ඇදෙන දෙයක් ඒ නිසා සංසාරයේ ගමන් කරද්දීම සංසාරයෙන් ගැලවීමේ වැඩපිළිවෙලක් ගැන හිතන්න නම් සංසාරයේ ඇත්තා වූ භයානකකම දැකලා ඒ මිදීමට ඇති පාරක් විදියට දැක ගන්න නම් මෙන්න මේ කම්මස්ස කතා සම්මාදිටිය තමයි ප්‍රධාන වෙන්නේ ආලෝකයක් ඇති කරලා දෙන්නේ මේ නිසා කම්මස්ස කතා සම්මාදිටිය යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ වශයෙන් තහවුරු කරගන්නවනම් ඔහුට විශාල අවස්ථාවක් ලැබෙනවා හොඳ පාරට තමන්ගේ ජීවිතය යොමු කරගන්න. කම්මසගතා සම්මාදිට්ඨිය පිළිගන්නවා කාරණා වශයෙන් ඉස්සලා අහගන්නවා අහලා පිළිගන්නවා පිළි අරගෙන පිළිපදිනවා නම් ඒ පුද්ගලයාට අවස්ථා තුනක් අඩුම වශයෙන් ලැබෙනවා තමන්ගේ ජීවිතේ වාසනා කරගන්න. මේ විදිහට යම් කිසි කෙනෙක් පිළි අරගෙන පිළිපදින ගමන් ලෞකික ජීවිතය දියුණු කර ගැනීමේ පැත්තට හිත යොදනවා නම් නැත්නම් කාම වස්තු વિશે හිත යොදනවා නම් ඒකෙමුත් ඒ පුද්ගලයාට ආනිසංස තියෙනවා. කාම වස්තු વિશે කල්පනා කරලා හෝ නැත්නම් මේ කාම ලෝකයේ ඇති සැප පහසුකම් ආනිසංස වශයෙන් ලබා ගන්න අදහසින් හෝ ඔහු දාන සීල කටයුතු කරනවා නම් ඔහුට ස්වර්ග සම්පත්තිය මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය අනුව ලබා මේකට කියනවා කාම මාර්ගය කියලා. ඒ නිසා සම්මාදිට්ඨිය ඇති කෙනාට අඩුම ලංගුවෙන් මේ කාම මාර්ගයේ තෝරාගෙන කටයුතු කළත් ඔහුට ස්වර්ග සම්පත්තිය සාතික ඒ කාම මාර්ගයේ තේරුම් අරගෙන කාම මාර්ගයට වඩා උතුම් මාර්ග හොයන කෙනෙක් ඉන්නවනම් ධ්‍යාන මාර්ගයේ ඉපත් වෙනවා. ධ්‍යාන මාර්ගය අනුව යම් කිසි කෙනෙක් සම්මසකතා සම්මාදිටියේ පිහිටල ධ්‍යාන මාර්ගයේ කටයුතු කරනවා නම් ඔහුට බ්‍රහ්ම සම්පත්තිය උරුම වෙනවා. බ්‍රහ්ම සම්පත්තිය ලබා ගන්නට වාසනාව ලැබෙනවා. යම් කිසි කෙනෙක් මේ කාම මාර්ගයත් අතහැරලා නැත්නම් කාම මාර්ගය සම්පූර්ණ කරලා ඒකෙන් සන්තුෂ්ත වෙලා ඊගාවට ධ්‍යාන මාර්ගය කියනවා මේ සමතය සමාධිය පැත්තෙම සන්තුෂ්ත වෙලා එතනියොත් ඉක්මවා යන්නා වූ ප්‍රඥා මාර්ගයේ කෙරුම් ගත්තොත් ඔහුට පුළුවන් වෙනවා මේ නාම රූප ධර්මයේ කියන්නේ මේවය මේ නාම රූප ධර්මයන් එකිනෙකට සම්බන්ධ වෙන්නේ මෙසේය නැත්නම් ප්‍රත්‍ය වෙන්නේ මෙහෙමය මේ අනුව අනිත්‍ය දුක්ඛ ස්වરૂපේ වැඩ කරන්නේ මෙහෙමය මේ අනුව විපස්සනා ඥාන දියුණු වෙන්නේ මෙහි මේ මාර්ග ඥාන ඵල ඥාන විශේෂ ආදී විදිහට ක්‍රමක්‍රමයෙන් නිවන දක්වාම ගෙන යන්න පුළුවන් වෙනවා මේ ඥාන මාර්ගයට වැටෙන. ඒ නිසා කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගත්ත ඇත්තන්ට පිළිපදින ඇත්තන්ටමයි මේ මාර්ග තුන පවතින්නේ. එන්න ස්වර්ග මාර්ගයේ වෙන්නා වූ කාම මාර්ගය. භ්‍රම මාර්ගයට පාර පෙන්වන්නා වූ ධ්‍යාන මාර්ගය. එහෙම නැත්නම් විමුක්තියට නිවනට මඟ පෙන්වන්නා වූ ප්‍රඥා මාර්ගය. මේ තුනේම අයිතිය මේ තුනටම අවස්ථාව ලැබෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාට පමණයි. අපි මේ අද කටයුතු කරන මේ බුද්ධ ශාසනය ගත්තොත් මේ බුද්ධ ශාසනය මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගන්නා වූ කර්මවාදී ශාසනයක්. මේ කර්මවාදී ශාසනයේ අපි ඒකාන්තයෙන්ම පිළි අර ගන්නවා අනුශාසනා කරනවා හොඳ දේ කළොත් හොඳ දේ විපාක ලැබෙනවා නරක දේ කළොත් නරක විපාක ලැබෙනවා ඒක අපි හොඳට තහවුරු කරගන්න අපි විතරක් නෙවෙයි වෙන විදිහට කියනවා නම් බුද්ධ ආගම අදහන ඇත්ත විතරක් නෙවෙයි මේ ලෝකේ මේ කම්මසකතා සම්මාදිට්ඨිය අදහන Hindu ආගමත් කම්මසකතා සම්මාදිට්ඨිය තමයි පදනම් කරගෙන තියෙන්නේ ඒ අත්ංගෙත් කියනවා හොඳ දේ කළොත් හොඳ වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක වැඩ කරොත් නරක වැඩ ලැබෙනවා කියන ධර්මයක් පවතිනවා ඇදහිමක් පවතිනවා. නමුත් බුද්ධ ආගමත් Hindu ආගමත් දෙක වෙන වෙන්නේ Hindu ආගමේ මේ විදිහට මේ කර්මවාදයේ අදහන අතරම බ්‍රහ්මයා විසින් මේ ලෝකයේ මැව්වාය ඒකට කියනවා පොතපත්වල ඊශ්වර නිර්මාණවාදී කියලා. ඒකත් පිළිගන්නවා. ඒ නිසා Hindu ආගමට කියනවා උභයවාදී ඒගොල්ල මූල ධර්ම දෙකක් මත තමන්ගේ ආදම ආගම ගොඩනගාගෙන තියෙනවා. බුද්ධ ආගම ප්‍රධාන වශයෙන්ම කර්මවාදී. ඒක පිළි අරගන්නේ නැහැ. මේ හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවාට අමතරව දෙවියන් වහන්සේගේ කැමැත්ත, බ්‍රහ්මයාගේ කැමැත්තත් මේකට බලපානවා කියන එක පිළිගන්නේ නැහැ. බුදුජානන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ 100ට 100ක් අපට ලැබෙනා වූ මේ දේවල් මේ බ්‍රහ්මයාගෙන් විනිර්මුක්තයි ඊශ්වරයාගෙන් විනිර්මුක්තයි අපිට සිද්ධ වෙන්නේ මේ කර්මය ආදී වූ හේතු ධර්මමයි. ඒ නිසා බුද්ධ ආගම ඒකයි. එකම හේතුවයි පිළිඅරගන්නේ කම්මස්සකතා කර්ම වාදයමයි Hindu ආගමේ අතු බලනකොට අපි සමග බෙදා හදා ගන්න පුළුවන් විශාල කොටසක් ඒත්තන්න තියෙනවා. මොකද ඒ අත්වත් මේ කර්ම වාදේ පිළිඅරගන්නවා. නමුත් වෙනස් වෙන පැත්ත තමයි ඊශ්වර නිර්මාණ වාදයේ ලං කරගත්ත නිසා ඒ අත්යන් දෙවියන් ඇදහිීමෙන් විශාල පාරිශුද්ධියක් විමුක්තියක් බලාපොරොත්තු මේ අමතර ලෝකයට ආව ප්‍රධාන ආගම් වෙන මුස්ලිම් ආගමත් ක්‍රිස්තියානි ආගමත් ගත්තාම ඊයත් පිළිගන්නේ එකමයි ඊශ්වර නිර්මාණවාදය කියන දිව්‍යන් වහන්සේ ලෝකෙම වූවා කියන දේ පමණයි. ඒ නිසා ඊයත් හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවායි නරක දේ කරොත් නරක දේ ලැබෙනවායි මේ නිසා අපට මේ ලැබුණා වූ අවස්ථාවේදී අපි පුළුවන් තරම් නරක දේෙන් වෙන් විය යුතුය හොඳ දේ කළ යුතුය ඒ විෂයෙහි අපගේ ඇසය, කනය, නාසය, දිවය, ශරීරය, හිතේ කියනා වූ මේ දොරවල් සංවර කරගත යුතුය කියන එක ඒ නිසා ඒ අත්ංගේ ධර්ම වලට නොගැලපෙනවා. බුද්ධඝමී ඒක ප්‍රධාන කරගෙන යනවා. මේ විදිහට බුද්ධඝමත් Hindu ආගමත් මේ කම්මසකතා සම්මාදිට්ඨිය මුල් කරගන්නවා නැත්නම් පිළිගන්නවා. නමුත් Hindu ආගමීට අමතරව ඊශ්වර නිර්මාණවාදයත් පිළිගන්නවා. කතෝලික ආගමත් මුස්ලිම් ආගමත් ඊශ්වර නිර්මාණවාදයෙම පිළිගන්නවා. මේ සියල්ලම ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය හෝ ඊශ්වර නිර්මාණවාදය හෝ කියන මේ දෙකම පිළිගන්නේ නැති පිටසක් ඉන්නවා. ඒකට පොත්පත්වල උච්ඡේදවාදීන් කියලා සඳහන් කරනවා. මේ උච්ඡේදවාදීන් කිසිම හේතුවක් පාර ගන්න කැමති නැහැ. ඊයත්තුන්ගේ පිළිගැනීම මේ ජීවිතේ හමාර වීමෙන් ඔය ඔක්කොම වැඩ ඉවරයි. ඒ නිසා ඉන්න තාක්කල් සුවසේ මේ ශරීරය පිනවීම, ඇහ කන ආදී පිනවීම සඳහා ධාර්මික හෝ අධාර්මිකව ඒ සඳහා යෙදුනට ඇති වැරද්දක් නැහැ. මොකද මරණය සියල්ලම ආරයි. අන්න ඒ වගේ පිළිගන්න නිසා ඒ අතු කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් පිළිබඳව ඉදිරිපත් වෙන්නේ නැහැ. එයාත් අංගේ ධර්මයේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳ අදාළ භාවයක් නැහැ. ඒ නිසා එයාත්න්ට කිසිම ආලෝකයක් සංසාරයේ වශයෙන් හෝ ජීවිතයේ වශයෙන් හෝ ලැබෙන්නේ නැහැ. අඳුරේම ගත කරනවා අර සද්ධර්ම ශ්‍රවණයක් හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් හෝ නැත්නම් ආර්ය භාවයට පුද්ගලයන්ගේ කැමැත්තක් හෝ යෝනිසෝ මනසිකාරයක් හෝ ඒ පුද්ගලයන්ගෙන් ඈත් වෙන ස්වරූපයක් තියෙනවා. මේ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ ඉදිරිපත් කරගෙන අපි මේ වැඩ කරන්නා වූ මේ බුද්ධ ශාසනය ප්‍රධාන වශයෙන්ම නැත්නම් මූලික වශයෙන්ම මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉදිරිපත් කරගෙන කටයුතු කරන දෙයක්. ඒ නිසා මේ කර්මස්සගත සම්මාදිට්ඨිය කියන හොඳ දේ කිරීමට පෙළඹීම සහ නොකර වැරදි දේෙන් වැළකීමට පෙළඹීම කල යුත්ත කිරීම සහ නොකල යුත්ත නොකිරීම ශ්‍රද්ධාවෙන්ම වෙන විදිහකට කියනවනම් තමන් කල්පනා කරලා මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ නිසා ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තමන්ගේ ජීවිතය ලං කරගත්තොත් වැඩි කල නොගොස් අත්දකින්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ පිළිගැනීම අන්ධ විශ්වාසයක් නෙවෙයි. මොකද මෙලෝ වශයෙන්ම කළ තමන්ගේ ජීවිතය ලං කරගත්ත ගමන්ම එහි ආනිසංස දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පුළුවන් තරම් අපගේ යෝගාවචර ජීවිතයේ මුල් කාලයට යොදා ගන්න ඕනේ. පසු කාලයට ඕනේ නැහැ කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. මුල් කාලයට මේක යොදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අපගේ ජීවිතයට ආ වූ රළු කෙලෙස්. කාය දුස්චරිත වශයෙන් ඇතිවෙනා වූ රළු කෙලෙස්. වචී දුස්චරිත වශයෙන් ඇතිවෙනා වූ රළු කෙලෙස්. දුරු කරගන්නට මේ කම්මසකතා සම්මාදිට්ඨියමයි පිහිටෙන්නේ. මේ විදිහට අපේ ජීවිතයේ කයෙන් සිදුවෙනා වූ අකුසල කර්ම වචනයෙන් සිදුවෙනා වූ අකුසල කර්ම නොසලකා හැරලා ඒ සම්බන්ධව කර්මස්තකතා සම්මාදිට්ඨිය නොසලකා හැරලා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් විද්‍යා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි වන්නා වූ මානසික දුෂ්චරිත දුරුකරන්ට ඒක අපි එදා මතක් කරගත්ත විදිහට හරියට අලින් එන වැටකඩලු තියෙද්දි කූඹියට පාරවල් වහන්න හදනවා ඒ නිසා අපි යෝගාවචරයෙන් වශයෙන් ප්‍රායෝගිකව නැත්නම් තමන්ගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහට සලකා බැලීම වශයෙන් රළු වූ කෙලෙස් අහුවෙන ගොරෝසු කෙලෙස් මේ කම්මසකතා සම්මාදිට්ඨිය ආදී සම්මාදිට්ඨියෙන් ලංකර ගැනීමෙන් හිතට තේරුම් කරලා දීලා කය වශයෙන් වචනේ වශයෙන් සංවර වීමේ වටිනාකම තේරුම් ගන්නවා. එහෙම නැතුව ඒක පිළි අරගන්නෙත් නැත්නම් පිළිපදින්නෙත් නැත්නම් ඒ දේවලින් අඩුපාඩුකම් තියෙද්දි ලොකු ලොකු අකුසල කර්ම සිදුවෙන්න දුස්චර්ය සිදුවෙන්න ඉඩ තියෙද්දි ඒ මත ඉඳගෙන සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙය. ඒ සමාධියමත ප්‍රඥාව පහළ වෙය කියන එක සිදුවෙන්න බැරි දෙයක්. ඒ නිසා මූලික කායෙන් සිදුවෙන වචනයෙන් සිදුවෙන අකුසල කර්ම දුරු කර ගන්නට නම් ඒ ප්‍රතිපත්ති පිළිපදින්න නම් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිගත යුතු බවත් මේ පිළිගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ සද්දේය වස්තුන් සද්දේය වස්තුන් වශයෙන්ම පිළිගන්නා වූ ශ්‍රද්ධාව බව තේරුම් ගන්න. මේ විදිහට තේරුම් අරගත්තට පස්සේ තමයි එවැනි කෙනෙකුට කාම මාර්ගයේ හෝ ධ්‍යාන මාර්ගයේ හෝ ප්‍රඥා මාර්ගයේ හෝ තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට යම්කිසි කෙනෙක් ප්‍රඥා මාර්ගයෙම වෙන විදිහට කියනවා විපස්සනා මාර්ගයෙම ඉදිරිපත් කරගෙන භාවනාව කරගෙන යනවා නම් වෙන විදිහට කියනවා නම් ලෝකයේ ආලෝකයක් ලැබගෙන එයින් උතුම් අවස්ථාව වෙන විපස්සනාවට හිත යොදන වැඩපිළිවෙලට යන්න ගියත් ඔහුට මේ විපස්සනාව ඉබේ පහළ වෙන්නේ නැහැ. එතනදී ධම්ම සම්මෝහය ඉදිරිපත් වෙනවා. වෙන විදිහට කියනවා නම් කම්ම සම්මෝහය අරුම තේරුම් අරගෙන පිළිගෙන පිළිපද කටයුතු කරන කෙනාට ඒ සම්මෝහයෙන් එපිටට ඊට වඩා ගැඹුරින් පිටන්නා වූ ධර්ම සම්මෝහය ඉදිරිපත්. මේ ධර්ම සම්මෝහය දුරු කරන්ට ධර්ම සම්මෝහය කියන්නේ අපි කියමු අන්ධකාරයක් කියලා, අවිද්‍යා අන්ධකාරයක් කියලා. මේ අන්ධකාරය දුරු කරන්නේ ධම්ම වවත්තාන සම්මාදිට්ඨිය. ධම්ම වවත්තාන ඥානෙ. ඒක විද්‍යාලෝකය. මේ ධර්ම සම්මෝහයේ යම් කිසි කෙනෙක් අවුල් විසඳුම් කරගෙන සම්මෝහ ස්වરૂපය දුරු කරගෙන ඉදිරියට යන්න ගියොත් ඔහුට මතුවෙනවා පච්චේ සම්මෝහය. මේ ධර්මතා එකිනෙක අතරේ වැඩ කරන හැටි හේතුඵල වශයෙන් වැඩ කරන හැටි තාම අවුලතියි. තාමත් විසඳුමක් මදි. තාමත් පැහැදිලිකමක් මදි. ඒ නිසා ඔහුට පච්චේ සම්මෝහය ඉදිරිපත් වෙනවා. පච්චේ සම්මෝහය දුරු කරන්න නම් පච්චේ වවත්තාණි අවශ්‍ය කරනවා. හේතුප්‍රත්‍ය වශයෙන් පවත්තාණේ කිරීම මානසිකාරය කිරීම කිදුමින් එය සාර්ථක වීමෙන් ප්‍රත්‍ය පිළිබඳව ඇත්තා වූ සම්මෝහය දුරු මේ සම්මෝහය දුරු වුණාට පස්සේ ඊට ගැඹුරින් ඇත්තා වූ ලක්ෂණ සම්මෝහය Tamanට වැටෙන්න පටන් ගන්නවා. නැත්නම් ලක්ෂණ සම්මෝහය ඉදිරිපත් වෙනවා. මේ ලක්ෂණ සම්මෝහය දුරු කරන්න නම් ලක්ෂණ ප්‍රතිවේද වශයෙන් මේක අනිත්‍ය ලක්ෂණය, මේක දුක්ඛ ලක්ෂණය, මේක අනාත්ම ලක්ෂණය වශයෙන් ප්‍රතිවේද කිරීම අවශ්‍යයි. මේ විදිහට ත්‍රිලක්ෂණය ප්‍රතිවේද කරන කරන වෙලාවට තමයි නැත්නම් ඒ තරමෙතම විචුච්චගත කර්මය යවක විලාප වේලාවට හොඳට ඉදිරිපත් වෙන වෙලාවට තමයි නිවන අරමුණ වෙන්නේ. නමුත් මේ අරමුණ වෙන නිවන සම්මෝහයක්. තේරුම් ගත දෙයක් නෙවෙයි. නමුත් මේක තේරුම් ගත යුතු දෙයක් වශයෙන් ලක්ෂණ සම්මෝහයේ තේරුණ කෙනාටම ගෝචර වෙන ධර්මයක් තමයි නිවන. නමුත් ඒකත් ඉදිරිපත් වෙන්නේ නිබ්බාන සම්මෝහයෙන්දී. මේ නිබ්බාන සම්මෝහයෙන් දුර වෙන්න නම් නැත්නම් නිබ්බාන සම්මෝහය කියන මේ අඳුර කපා ගන්න නම් නිබ්බාන ඇති නිර්වාණය අවබෝධ කිරීම වශයෙන් ආලෝකේ පහල කර ගන්න ඕනේ. ප්‍රතිවේද වශයෙන් නිබ්බාන ප්‍රතිවේද සම්මා දිට්ඨිය පහළ වෙච්ච වෙලාවට අවසාන ශේෂේ සම්මස්සකතා සම්මාදිට්ඨිය වශයෙන් ධර්ම පවත්තාණයේ වශයෙන් පත්‍ය පවත්තාණයේ වශයෙන් ලක්ෂණ පවත්තාණයේ වශයෙන් මේ පවත්තාණ දිගට පිරිසිදු කරගෙන ගිය කෙනා තමයි ධානත්ම සියුමු මේ නිවනේ වැටෙන්න පටන් ගන්න. නමුත් ඒකත් තේන්නේ පැටලිලි ස්වරූපේට, අවුල් ස්වරූපේට, පවත් සම්මෝහ ස්වරූපේට. එතනදී තමයි මේ පුද්ගලයාට ඒ නිවන පිළිබඳව තමන් වශයෙන්ම ප්‍රතිවේධ කරගන්න ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ සියුම් தത്വෙට යන්න අපි අර කියන විදිහට මේ මිත්‍යා දෘෂ්ටිය ක්‍රමක්‍රමී ක්‍රමක්‍රමී පිරිසිඳ ගන්නවා. මේ පිරිසිඳ ගැනීමේදී අවශ්‍ය කරන කම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළිබඳව අදාළ කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියේ තියෙන නැත්නම් මේ කම්මාස කතා සම්මාදිට්ඨියෙන් අනෙකුත් සම්මාදිට්ඨි හතර වෙන වෙන එක ලකුණක් තමයි මේ කම්මාස කතා සම්මාදිට්ඨිය බොහෝ විට අහුම්කන් දීමේ පොත්පත් කියවීමෙන් ගුරුවරයෙන්ගෙන් ඇසීමෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් දෙයක්. මොකද ඒක ශ්‍රද්ධාවට බර දෙයක්. ඒක යම් කිසි කෙනෙක් පිළි අර ගන්නවා නම් 100%ක්ම මේ ලෝකේ හොඳ නරක අපට වෙන්නේ අපිම කරන්නා වූ හොඳ නරක නිසායි කියලා ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කාය වචනේ වශයෙන් වචනේ වශයෙන් සංවරයටපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තටම යනවා. නමුත් ඉන් එහාට ඇත්තා වූ මේ ධම්ම සම්මෝහය, අච්චේ සම්මෝහ, ලක්ෂණ සම්මෝහ, නිබ්බාන සම්මෝහ කියන මේ දේ අර කියන ශ්‍රද්ධාවෙන් වැඩ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන්ම තමන්ගේම සංස්කාර ධර්මයන් ගොදුරු කරගෙනම වර්තමාන වශයෙන්ම පවත්හානි කරනවා. ඒ නිසා කම්මස්සගතා සම්මාදිට්ඨිය වශයෙන් මූලිකව ඊට ප්‍රස්තාව ලබා කරගත්ත ආලෝකේ ලබාගත් බුද්ධලය මේ தત્වේ නිසාම සමහර වෙලාවට Tamanටම බැහැගෙන මේ කටයුත්ත කරන්න ඕන නිසාම අර ප්‍රඥා මාර්ගයට යන්නේ නැහැ ඒක බැහැ. ඔහු ඥාන මාර්ගයේ විතරක් ඇතයි කියලා සමහරලාට තීන්දුව කරගන්නවා වීරිය මදිකම නිසා. නැත්නම් කුසීතකම නිසා. සමහරත්ෝ සමතයෙන් කෙලවර වන්නා වූ ධ්‍යාන මාර්ගයේ තේරුම් අරගන්න. ඒකත් වඩා ඉතාමත්ම අභියෝගශීලී වූ එන විදිහට කියනවා නම් සංසාරයේ බය හොඳ හැටි තේරුම් අරගත්ත සංවේගය හොඳට පහල කරගත්තොත් අත්ත තමයි මේ ප්‍රඥා මාර්ගයට පෙළෙන්නේ. නැත්නම් විපස්සනා මාර්ගයට පෙළෙන්නේ. අන්නේ විපස්සනා මාර්ගයට පෙළඹිච්ච කෙනාට තමයි තමන්ගේ නාම රූප රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියනා වූ මේ පංචස්කන්ධයම වර්තමාන වශයෙන් එළඹෙන ආකාරයෙන් වවත්හාණය කරමින් කරමින් කරමින් මේ යතා වූ නාම ධර්ම ධර්මතා මේ දෙකන නාම ධර්ම සහ රූප ධර්ම මතුවෙන මතුවෙන වාරයක් පාසා මේ සියල්ල ධර්මතා පමණක් ය කියන තරමටම වවත්හාණය සිද්ධ වෙනවා නැත්නම් මෙනෙහි කිරීම සිදු වෙන්න ඕනේ. මානසික කාර්ය පැවැත්ම සිදු වෙන්න ඕනේ. යම් වෙලාවක යම් පුද්ගලයෙකුගේ හිතෙහි මේ බිම්බීම තුල මේ හැකිලිම තුල මේ ආස්වාසය තුල මේ ප්‍රස්වාසය තුල කියනා වූ මේ මූල කර්මස්ථානයේ තුල නාම ධර්මත් රූප ධර්මත් තිබියදී ඉන් පිටතත් තව දෙයක් තියෙනවද නැත්නම් තියෙන්න ඉඩ තියෙනවද කියන විදිහේ සැක සම්මෝහ පවතින තාක්කල් ඔහුට කවදාකවත් ධම්ම වවත්හානේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා යම්ම වෙලාවක Tamante ඒක 100ට 100ක්ම තහවුරු වෙනකන් එක දිගට හිතට ඉඩක් නොතබා ඝණයන්ත අවස්ථාවක් නොලබා නිද නොතබා අතරක් නොතබා සෑම මතුවෙන ධර්මයකම රූප ධර්මයේ අවබෝධ කරගන්නා වූ හිත නාම ධර්මයේ මතුවෙනා වූ රූප ධර්මයේ රූප ධර්මයේ මේ නාම ධර්මයක් මේ රූප ධර්මයක් හැර මේ ලෝකේ නැත්නම් මේ වර්තමානයේ ඉදිරිපත් වෙච්ච මේ ක්ෂණය තුල වෙන කිසිම දෙයක් නැතේ කියන කර්මත එන කම්ම මේ නාම රූප පිරිසිදුයි. අන්නේ පිරිසිදීම තුල තමයි ධම්ම සම්මෝහය දුර වෙලා යන්න පටන් ගන්නේ. අපි එක ක්ෂණයක පින්වීමට හිත යොදාගෙන ඉන්න වෙලාවේදී මේ පින්වීමේ සංධානයේ හෝ වේවා ඒ කියන්නේ සූරත් රූපතහන හෝ වේවා. එහෙම නැත්නම් ආකාරය. ඒ කුංචි තන ගෙදර ලොකුවට පිම්බෙන ස්වරූපයක ආකාරය. වම් පැත්තේ සිට දකුණු පැත්තට යන ආකාරයක්. එහෙම නැත්නම් දකුණේ සිට වමට, පහළ සිට ඉහළට මොනම හෝ ආකාරයක් හෝ. එහෙම නැත්නම් එහි තුල ඇත්තා වූ වායෝ පොට්ටබ්බ ධාතුව නිසා නැතිවෙනා වූ චංචල ගති, පෙරලෙන තද වෙන ගති මොව දකිමින් ඉනවයි කියලා කියන්නේ මේ අවස්ථාවේදී ධර්මයට හිතේ ඉදලා තියෙන අවස්ථාව. දකින හිත නාම ධර්ම. ඒ දකින්න సంతානේ වේවා ආකාරයේ වේවා මේ ස්වභාවික ලක්ෂණ හෝ වේවා රූප ධර්ම. මේ නාම ධර්මයක් රූප ධර්මයක් පිට මේ පිළිබඳව කැමැත්ත හිතේ තියෙනවනේ අකමැත්ත හිතේ තියෙනවනේ කම්මැලිකම හිතේ තියෙනවනේ ඒ දේ අහුවෙලා නැතිනම් තාම භාවනාවට ඒ තාකල් ඒලේ යෝගාවචරයට ධම්ම සම්මෝහය පවතී. යන්න වෙලාවට මේ බිම්බීම පිළිබඳව හෝ වේවා නැත්නම් ආස්වාදයේ හෝ වේවා නැත්නම් සද්දයක් වේවා වේදනාවක් වේවා ඒ මෙනෙහි කරමින් සිටියේදී ඒ අරමුණේ ඇත්තා වූ නාම ධර්ම යමක් ප්‍රකටද ඒ ප්‍රකට දෙයට කෙලින්ම හිත යෙදিলা කියනවනම් ඒ යෙදিলা කියන වෙලාවේදී අපි හිතමු අරමුණ හොඳට සම්බන්ධ වෙච්ච නිසා සතුටක් පහළ වෙනවා. අන්නේ සතුටත් නාම ධර්මයක් කියලා අල්ලා ගන්න පුළුවන් නම් අන්නේ ඒ පුද්ගලයාට ධර්ම සම්මෝහයේ පිටන්ට ඉඩක් නැහැ. මොකද ඔහු දන්නවා යම් තාක් මේ එළඹ සිටි මොහොත තුල නාම ධර්ම තියෙනවා නම් ඒ එකකටවත් හැඟවිලා ඉඳදී නැහැ. නොපෙනී යන්න දෙන්නේ නැහැ. ඉඩක් තබන්නේ නැහැ. ඒ සෑම දෙම වවත්හානයට අහු වෙනවා. අවදි භාවයට අහු වෙනවා අප්‍රමාදයට අහු වෙනවා. අවදි ඒ නිසා මේකට කියනවා අවදි භාවය කියලා. මේ අවදි භාවයේ කියනවා නම් ඒ යෝගාවචරයට භාවනා කර කර ඉන්නකොට කම්මැලි වෙනවය, සන්තෝෂ හිතනවය, හොඳය නරකය ඕනම දෙයක් ආපුවාම ඒක තමන්ගේ මානසික කාර්යයට අහු වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ පුද්ගලයා ධර්ම සම්මෝහය දුරු කරමින් ධම්ම වවත්තාන කියනා වූ ධර්මය ව්‍යවස්ථාපනය කිරීම සිදු කරන්නේ. ඒ සිදු කිරීමෙන් හැර අර කම්මස්සකතා සම්මාදිට්ඨිය වගේ සාමාන්‍ය පත්‍රික ආශ්‍රයකින් ධර්මයේ ඇලීමකින් පමණක් මේ ධම්ම වාතාණය සිදු වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික වැඩක්. ඒ නිසා ඒ පිළිබඳව මුලින්ම තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන මෙනෙහි කරන මොහොත තුළ හිතේ හොල්මන් ගති කිසිසේත් පවතින්නේ නැතුව ඒ පවතින දෙයක් නාම ධර්මයක් නම් නාම ධර්මයේ විදිහට රූප ධර්මයක් නම් රූප ධර්මයේ විදිහට කටයුතු කරනකොට ඔහුට මේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ වේදනාස්කන්ධය කියලා කියන්නේ සංඥා සංස්කාර විඥානස්කන්ධ කියන මේ සෑම දෙයක්ම නාම රූප ධර්ම පමණය එයින් පිට දෙයක් නොවන්නේ කියනා වූ මූලික අවබෝධය තහවුරු කරගන්න වෙනවා. තහවුරු වෙන්න වෙනවා. මොකද සම්මෝහයට ඉඩ නැහැ. නොපෙනෙන දෙයක් නැහැ. අහුවෙන්නේ නැති දෙයක් නැහැ. නාම ධර්ම රූප ධර්ම වලින් පිට වෙන දෙයක් නැහැ කියන තත්ත්වයටපත් වෙනවනම් යෝගාවචරයේ භාවනායේ මූලික අඩුපාඩු මොකුත් හිතින් දෙන්නේ නැහැ. එපා වීම, කම්මැලි වීම, ආසාව නිසා නතර වීම මොනවාක්වත් පිට වෙන්න දෙයක් නැහැ. ඒ සෑම දෙයක්ම මේ ධම්ම වවත්තාන සම්මාදිට්ඨිය කියන ආලෝකයට අහු වෙනවා. එහෙම අහු වුණා නම් ඒ යෝගාවචරය එහාට නැත්නම් උත්ප්‍රත්‍යයේ වශයෙන් මේවා සම්බන්ධ වෙන හැටි දැකීමට යනවා මිසක් ආපහු වෙන්නේ නැහැ. ඒ නිසා Tamange භාවනාවේදී මෙතෙක් කරගෙන යන වෙලාවේදී යම් ප්‍රමාණයකට කම්මසකතා සම්මාදිට්ඨිය තහවුරු නොවීම නිසා කයෙන් ගොරෝසු වැඩ සිදු වෙනවා නම් වචනෙන් ගොරෝසු වැඩ සිදු වෙනවා නම් වෙන විදිහට කියනවා නම් සති සංවරය තාම පිහිටලා නැතිනම් ඒකේ තියෙන අඩුපාඩුව අසරණ භාවයට පත් කරන හැටි මේ තේරුම් අරගන්න ඕනේ.